ಬಂದಾ ಜಯ ಕೇಲಿ ಮನನಂದ ಸರಳ ತಿಮ್ಯಾನಿ ವಿಂದ ಸೆಪ ವಿಪುಲಿ ನಿತಿ ಕೆಂದ ಮಾ ಪಿಂಬರಯ හිතු ලෙස සීනේ ලේක ඉසුරු පිරි බර නැත සොපතල තේජවන්ත අගරජ මම වෙමි බල කිමදු හනනේ සිව්මැලියේ එනුමැන මා වෙත පිය සොඳුරේ මා අගමේ සිය වී සිත්තේ යසිතුරු රජ සැප ලබන ලෙසේ මා ලබනට මා පෙම්බර හිමි සඳ මෙරුවේ දුප නොවේදෝ පාවිතු කුරිරුතා කළ මේ සාපෙන් අඹු අත්සන සීකක් දහසක් කල් ගොරතර නිරයේ තැන තැන මෙම වනදහනේ තුර තුර වසනා නිදුකින්නේ දෙවිය නිවුව මන පිදිනේ සරණය දැන් මට පැනකින්නේ ඇයිදු මේ ලෙස දුක් වන්නේ මලහිමි යලි නැගිටිනු නැත්තේ අනුවන වේ ලත නොවී වහා අපමණ රජ සැප විදිනු මනා මාහිමි නැති කල අන්දිමි කුමටද රජ සැප කුමටද මාත් මැරෙනු එහෙකී